ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් විසින් මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 152 දවසට එක සූත්‍රය බැගින් ජයමද රූපවාහිනී නාලිකාව ඔස්සේ දේශනා කරන බව දැන් අපේ පින්නතුන් කවුරුත් දන්න කියන කාරණාවක්. අද අපිට තියෙන්නේ එතකොට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේහි සීහනාද වර්ගයේ තියෙන 20 වෙනි සූත්‍ර ධර්මය. 20 වෙනි සූත්‍ර ධර්මයේ කියන්නේ විතක්ක සංතාන සූත්‍රය. මේක බොහෝම චිර ප්‍රසිද්ධ සූත්‍ර ධර්මයක්. ඇයි මේ සූත්‍ර ධර්මය මෙච්චර ප්‍රසිද්ධ? මේකෙහි තියෙන්නේ පාප විතර්ක, ලාමක අකුසල් ප්‍රහාණය කරන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ හරිම ලස්සන වැඩපිළිවෙලක්. පිළිතුන් දන්නවනේ සංසාර ගමනේ අපිට බොහෝ දේවල් විසඳ ගන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න මේ වගේ සසර ජීවිතේ අපිට ඇති වෙන ගොඩාක් ගැටලු විතරක් නෙවෙයි කායික රෝගාබාධ පවා අපිට ඇති වෙනකොට එවැනි ගැටලුකාරී තත්ත්වයන් අපි වෛද්‍යවරු හමු වෙලා ඒ ඒ ගැටලු වලට විසඳුමක් ලබා දෙන්න පුළුවන් අය හම්බ වෙලා අපි ඒවා එක්ක දවසකින් දවස් දෙකකින් නැත්නම් සතියකින් හරි අවුරුද්දකින් හරි විසඳ ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ අපිට ලොකු සැනසෙල්ලක් ඇති වෙනවා. අනේ ඒකෙන් ගැලවුණා නැත්නම් ඒ ප්‍රශ්නේ අහරුණා කියලා. හැබැයි මේ පාපක අකුසල ධර්මයන් උපදින ස්වභාවය තමයි සතරගත ජීවිතයකට විසඳ ගන්න අමාරුම අරුබුදය. මේක ලොකු ප්‍රශ්නයක්. ලෝභ දේශ මෝහාදී ක්ලේශ ධර්මයන් වරින් වර අහන දකින විඳින මතක් වෙන දේවල් වලට අනුකූලව හිතේ නැగి නැගින එක හරීම කරදරයක්. සාමාන්‍යයෙන් අපිට හිතුණට බාහිර පරිසරයේ යම් යම් අයගෙන් යම් යම් දේවල් වලින් අපට කරදර තියෙනවා කියලා අපිට අතුලාන්තයේ ඉඳගෙන විශාල හානියක් විශාල කරදරයක් විශාල අර්බුදයටි කරන්නේ මේ ලාමක ලෝභ දේශ මොහ ආදී ක්ලේශ ධර්මයන්. ඒ ලාමක ක්ලේශ ධර්මයන් කියන්නේ එක මොහොතක ඇති වෙලා එතනින්ම හවර වෙන ස්වභාවයක් නෙවෙයි. ඒවා එකක් පිටිපස්ස එකක් පිටිපස්සේ પરම්පරාවක් විදිහට ගොඩ නැගෙනවා. ඒතකොට પરම්පරාවක් විදිහට යම්කිසි ලෝභ ආදී අකුසල ධර්මයක් සැකසීම ඒ ලෝභයට බලවත් වෙන්නට විශාල හේතුවක් වෙනවා ඒක. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ යම්කිසි වස්තුවක් අරමුණු කරගෙන ලෝභසිත ඉපදීම කියන එක ඒ ලෝභයට ලොකු බලයක් වෙන්න හේතුවක් වෙලා තියෙනවා. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ දේශහිත උපදින එකත් ඒ දේශයට බලයක් වෙලා අපිට විශාල නපුරක් කරන්නට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට යම්කිසි චිත්තසංතානයක ලෝභයක් නැත්නම් දේශයක් නැත්නම් මෝහයක් කියන මේ කුමන ආකාරයේ හරි විතර්කයක් සංකල්පයක් එකක් පිටිපස්ස එකක් පිටිපස්ස ගොඩනගෙනකොට ඉතින් සසරගත සත්‍යයට අන්න ඒක දුරු කරගන්නට අපහසුයි. බැහැර කරගන්න අපහසුයි. ප්‍රහාණය කරගන්න අපහසුයි. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? හරියට විකප්පුවක් ඇතුළාන්තයෙන් පැසවල පැසවල පැසවල එක මොහොතක කුපුරල යනවා වගේ. අර ඇතුළාන්තයේ පැසව පැසව තිබ්බ අකුසල ධර්මයේ වචනකින් හරි ක්‍රියාවකින් හරි එළියට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඒ තුලින් කර්මපතපව සකස් වෙලා විපාක පිණිස හේතු සකස් වෙලා දීර්ඝ සසල ගමනකට පාර හැදෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ 20 වෙනි සූත්‍රය විතක්ක සන්තාන සූත්‍රයේදී සාකච්ඡා කරන්නේ ওই පෙරහැරක් වගේ પરම්පරාව වගේ එකක් පිටිපස්ස එකක් පිටිපස්ස ගොඩනැගෙමින් මහා බලයක් වෙලා සසරගත සත්‍යයන්ව නැත්තරම නැති කරන මේ අකුසල විතරකයන්ට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවක් අපිට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී විතරම ලැබෙනවා. සසර ජීවිතේ අපට සමහර ආත්මභාවවලදී මේ පාප විතර්ක චිත්ත සමාධි වලින් යටපත් කරගෙන ඉන්න අවස්ථා ලැබිච්ච සිද්ධි තියෙනවා. මොකද සමහර ශාස්ත්‍රූන් වහන්සේලා ළඟ මේ ලෝභ දේශ මොහ යටපත් කිරීමේ භාවනා තියෙනවා. හැබැයි ඒක රබර් බෝලයක් ගියට තද කරගෙන ඉන්න වගේ වැඩක්. රබර් බෝලයක් ගියට තද කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ පොඩ්ඩ එහෙ මෙහෙ ගිය ගමන් ආපහු මේක වතුරේ උඩහට එනවා. අන්න ඒ වගේ තමයි සමහර සාස්ෘණ මහන්සල ළඟ යම් යම් භාවනා තිබුණත් ඒ භාවනාවලින් සිද්ධ කරන්නේ පින්නත් නේ කෙලෙස් ධර්ම යටපත් කිරීම විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන කෙලෙස් ධර්ම යටපත් කිරීමක් නෙවෙයි සමුච්ඡේද ප්‍රහාණයක්. ලෝභය සමුච්ඡේද වශයෙන් නැවත නූපදින විදිහට ප්‍රහාණය කරනවා. දේශය සමුච්ඡේද වශයෙන් නැවත නූපදින විදිහට ප්‍රහාණය කරනවා. මෝහය නැවත නූපදින විදිහට ප්‍රහාණය කරනවා. අන්‍ය ශාසනවල බොහෝ දුරට තියෙන්නේ තිබ්බත් විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන කියන්නේ විවිධ චිත්ත සමාධි වලින් తాවකාලිකව යටපත් කිරීම. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරන්නේ පින්නන්ති මෙන්න මෙහිමයි අදිචිත්ත මනියොත්තේන භික්කවේ භික්ුණා පංච නිමිත්තානි කාලේන කාලම් මනසිකා තබ්බානි කතමානි පංච කියලා. අදිචිත්ත මනියොත්තේන භික්කවේ. මෙන්න මේ අදිචිත්ත කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. චිත්ත කියලා මෙතනදී අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ චිත්ත කියන්නේ මෙතන කර්මපත ගණය. දැන් දස කුසල කර්මපද තියෙන පින්නන්ති ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම කාමීත්‍යාචාරයෙන් වැළකීම පරුස වචනයෙන් වැළකීම බොරු කීමෙන් වැළකීම කියලා අපේ පින්නතුන් දන්නවා දස කුසල කර්මපද තියෙනවා මෙතන මේ චිත්ත කියලා සංග්‍රහ කරලා තියෙන්නේ දස කුසල කර්මපද අධිචිත්ත කියන්නේ ඇයි එතකොට මෙතෙන්ට දැන් චිත්ත කියන්නේ දස කුසල කර්මපද අධිචිත්ත කියන්නේ දස කුසල කර්මපත ඉක්මවා ගිය කුසලය. එතකොට දැන් අපි හිතමු ප්‍රථම ධානය කියන්නේ දස කුසල කර්මපත ඉක්මවා ගිය තත්ත්වයක්. ද්විතීය ධානය කියන්නේ දස කුසල කර්මපත ඉක්මවා ගිය අවස්ථාවක්. ඊළඟට අපි හිතමු හිතමු ditthi visuddhiyak කාංකා විතරණ විසුද්ධියක් සංස්කාරයන්ගේ බය ඥානයක් යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් ඒව දස කුසල කර්මපත ඉක්මවා ගිය ප්‍රබල කුසල්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අදිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්ුණා පංච නිමිත්තානි කාලේන කාලම් මනසිකා තබ්බා. මේ දස කුසල කර්මපත ඉක්මවා ගිය ධාන මට්ටමක් හරි විදර්ශනා මිශ්‍රිත ප්‍රබල මනෝභාවයක් හරි යම් කිසි කෙනෙක් ඇති කරගන්න කැමති නම් එයාට අපි භාවිතා කරන යෝගාවචරයා කියලා. අන්නේ යෝගාවචරයා කාලේන කාලම් මනසේ මනසිකා තබ්බා. කලින් කලට මෙනෙහි කළ යුතු කාරණා පහක් තියෙනවා. ඇයි මේ කලින් කලට කියලා කියන්නේ? ඒක මෙන්න මේ වගේ දෙයක්. අපි හිතුව පින්නත්ටි යම් කිසි දුවෙක් හරි පුතෙක් හරි ඔන්න මේ සාමාන්‍ය පෙළ විභාගේ කරනවා. දැන් සාමාන්‍ය පෙළ විභාග කරනකොට මේ දරුවෝ මොකද කරන්න ඕනේ? හොඳට පොතපත පාඩම් කරන්න ඕනේ. ඉතින් මෙහෙම හොඳට පොතපත පාඩම් කරගෙන යනකොට මේ දරුවන්ට හදිසියෙම අසනීපයක් ඇති වුණොත් මොකද කරන්නේ අපි? ඉක්මනට වෛද්‍යවරු ලවා ඖෂධ නැත්තම් ප්‍රතිකාර ලබා දෙනවා. ඊට පස්සේ දරුවෝ සුවපත් වෙනවා. දැන් දරුවා ආපහු ඔන්න පොතපතේ වැඩ කරගෙන යනවා. සතියකට විතර පස්සේ ආපහු හෙම්බිරිස්සාවයි උනායි. දැන් මොකද කරන්නේ ආපහු කියලා වෛද්‍යවරුන්ට පෙන්නනවා. ඉගෙන ගන්න දරුවෙක්ගේ තමන් කරන යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා ඒ වැඩපිළිවෙල කරගෙන යද්දී ගැටලුකාරී තත්ත්වයන් එනකොට මොකද කරන්නේ? ඒක විසඳ ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම වලට පෙළඹෙනවා. ඒක විසඳගත්ත පස්සේ ආපහු මොකද කරන්නේ? ඒකටම යොමු වෙනවා. තමන් වැඩ කරගෙන ආපු දෙයට යොමු වෙනවා. අන්න ඒ වගේ තමයි යෝගාවචර ජීවිතේ. යම් කෙනෙක් අපි හිතමු 830 කර්මස්ථාන සූත්‍ර පිටකයේ තියෙනවා කර්මස්ථාන 38ක්. මෙන්න මේ 38 කර්මස්ථාන පුරුදු පුහුණු කරනවා. අපි තු ආනාපාන සති කියලා. ආනාපාන සති භාවනාව පුරුදු කරගෙන යනවා. දැන් මේ පුරුදු කරගෙන යද්දී මෙයාගේ හිතේ මොකද වෙන්නේ? අරුබුද හට ගන්නවා. ඒ කියන්නේ මොන ලාමක ලෝභ විතරක හට ගන්න පටන් ගන්නවා. දේශ විතරක හට ගන්න පටන් ගන්නවා. මෝහ විතරක හට ගන්න පටන් ගන්නවා. දැන් හරියට හරි ඉගෙන ගන්න දරුවා අසනීපුණා වගේ. දැන් ඉගෙන ගන්න දරුවෝ අසනීප වුණාට පස්සේ අසනීප පිටින්ම පොතපත පාඩම් කරන්න බෑනේ අපහසුයි. හොඳ කරගන්න ඕන. අන්න ඒ වගේ. යම්කිසි භාවනා කර්මස්ථානයක නිරත වෙලා ඉන්න ශ්‍රාවකයෙකුට අසනීප වුණා වගේ තමයි මේ යම්කිසි කෙලෙස් ධර්මයක් මොකක් හරි හේතුවක් නිසා ඇවිස්සුණා කියලා කියන්නේ. ලෝභයක් හරි දේශයක් හරි මෝහයක් හරි. කාලේන කාලම් මානසික මානසිකත් අබ්බා. අන්න එවැනි කාලවලදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පංච නිමිත්ත එහෙම නැත්නම් මේ කාරණා පහ මේ අරමුණු පහ මනසිකාර කරන්න කියලා. අදිචිත්ත වනිදුත්තේන බික්ක වේ බික්ුණා පංච නිමිත්තානේ කාලේන කාලම් මනසිකා තබ්බා. දස කුසල කර්මපත ඉක්මවා ගිය ප්‍රබල චිත්ත සමාධිය හෝ විදර්ශනා මනෝභාවයන් ඉලක්ක කරගෙන කටයුතු කරන ශ්‍රාවකයාට කලින් කලට යම් යම් අර්බුද කෙලෙස් ධර්ම නිසා හටගන්නව නම් අන්නෙවැනි අරුබුදහට ගන්න අවස්ථාවලදී කාරණා පහක් භාවිතා කරන්න කියලා තමයි මේ සූත්‍ර ධර්මය තුළ විග්‍රහ කරන්නේ. බලන්න පළවෙනි කාරණාව. පළවෙනි කාරණාවට කියන්නේ අඤ්ඤ නිමිත්ත පබ්බය. දැන් පොතපත්වල ලියා ගන්න පිළිතුරු පුළුවන් සටහන් කරගන්න අඤ්ඤ නිමිත්ත පබ්බය. පළවෙනි එක අඤ්ඤ නිමිත්ත පබ්බය. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බික්කුණා යන් නිමිත්තං ආගම්ම. මහණෙනි මේ යම් කිසි භික්ෂුවක් මේ ශාසනය යම් අරමුණකට පැමිණ යන් නිමිත්තම් මනසිකරෝතෝ අන්න ඒ අරමුණ මෙනෙහි කරන විට දැන් බලන්න සාමාන්‍ය සාමාන්‍ය ජීවිතේ අපි වැඩ කටයුතු කරද්දී පිනතුත් අත්දැකීම් ඇති ඔන්න එකපාරට යම්කිසි අරමුණක් හිතට එනවා. ඒක අතීත කාලේ දෙයක් වෙන්න පුළුවන් පාසල්ගේ කාලේ දෙයක්, රැකියාවක් කරපු කාලේ දෙයක්. එහෙම තමන්ගේ අතීත අරමුණක් ඔන්න නැగిලෙන්න පුළුවන්. නැත්නම් වර්තමානයේ තමන්ට යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කෙනෙක්ගේ ආදරයක් හරි අරමුණක් විදිහට ලැබෙන්න පුළුවන්. ඉද බික්ක වේ බික්ුණා යන් නිමිත්තන් ආගම්ම. මහණෙනි මේ ශාසනයේ යමෙක් යම් අරමුණකට පැමිණ. ඔන්න අපට අරමුණක් ආවා. යන්නේ මිත්තම් මනසිකරෝතෝ. අන්නේ අරමුණ ඔස්සේ මෙනෙහි කරනවද නැද්ද? එතකොට පාසල් කාලේ රසවත් සිද්ධියක් මතක් වුණා කියන අරමුණකට ආවා. ඊළඟට මොකද කරන්නේ? අනේ කාලේ මම මෙච්චර ලස්සනයි අනේ කාලේ මම මෙන්න මෙහෙමයි ජීවත් වුනේ අනේ කාලේ මට මෙන්න මෙහෙම ඉතාලම හොඳ මට ගොඩාක් ආදරය කරපු අය හිටියා අනේ ඒ කාලේ කොච්චර නිදහස්ද කොච්චර සැනසෙල්ලක්ද අනේ මම මේ දැන් මොන දුකක්ද විඳින්නේ අන්න බලන්න එකපාරට යම්කිසි හේතුවක් නිසා අරමුණකට ආවා. ඇවිල්ලත් අපි නිකන් ඉන්නේ ඒ අරමුණ ඔස්සේම මනසිකාර කරනවා. දැන් අපි හිතමු දැන් ඔන්න යම්කිසි කෙනෙකුට තවත් කෙනෙක්ට තවත් කෙනෙක් Tamanට අසාධාරණකම් කරනවා. ඒ අසාධාරණකම් කරන කෙනාගේ යමක් මතක් වෙනවා. ඔන්න අරමුණකට ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අරමුණ ඔස්සේම යන්න පටන් ගන්නවා. ඒක තමයි මේ සඳහන් කරන්නේ ඉද බික්කවේ බික්ුණා යන් නිමිත්තං ආගම්ම යන් නිමිත්තං මනසිකරෝතු යම් අරමුණකට ඇවිල්ලා ඒ අරමුණ ඔස්සේම මානසිකාර කර කර කර කර ඉන්නවනම් uppajjanti papaka akusala vitakka අන්න එහෙම යම්කිසි රූපයක් හරි ශබ්දයක් හරි ගන්ධයක් හරි රසයක් හරි ස්පර්ශයක් හරි අතීත සිද්ධියක් හරි මතක් වෙලා ඒ ඔස්සේම මානසිකාර කර කර ඉන්නකොට uppajjanti papaka akusala vitakka යම්කිසි පාපී අකුසල ධර්මයක් ඉපදුනොත් අර මානසිකාරයත් එක්ක මතක් කරන දේත් එක්ක පාපී අකුසල ධර්මයක් සඳහන් කරනවා චන්දූප සංහිතාපේ ලෝභ මිශ්‍රිත පාපේ තර්කයක් ඉපදුනොත් දෝෂූප සංහිතාපේ දේශ මිශ්‍රිත විතර්කයක් සකස් වුණොත් මෝහූප සංහිතාව. අවිද්‍යාව සහගත නැත්නම් මෝහ සහගත ලාමක විතර්කයක් ඉපදුනොත් තේන භික්කවේ භික්ුණා කම්මා නිමිත්තා අඤ්ඤන් නිමිත්තම් මනසිකා තබ්බං කුසලෝප සංහිතං. යම් කිසි අරමුණකට ඇවිල්ලා ඒ අරමුණ ඔස්සේම කල්පනා කර කර යද්දී ඒක ලෝභ සහගත හරි, දේශ සහගත හරි, මෝහ සහගත හරි පාපී අකුසල විතර්කයක් ගොඩ නැගුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඤ්ඤන් නිමිත්තන් මනසිකා තබ්බං කුසලූප සංහිතං. ඒ අරමුණු වලට ඒ හැඟීම් වලට ප්‍රතිවිරුද්ධ කුසලූප සංහිතං කියන්නේ කුසල මිශ්‍රිත මානසිකාරයක් පවත්වන්න කියනවා. මේ මොකද්ද මේ කියන්නේ? යම්කිසි අයෝනිසෝ මානසිකාරයක් නිසා ලෝභ දේශ මොහ ආදී උපදිනවා නම් ඒ ලෝභ දේශ මොහ ආදී උපදින්න හේතු වෙන අයෝනිසෝ මනසිකාරයට ප්‍රතිවිරුද්ධ යෝනිසෝ මනසිකාරයක් භාවිතා කරන්න කියනවා. අඤ්ඤ නිමිත්ත පබ්දේ. ඔන්න පළවෙනි විසඳුම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද කරන්න ඕන? මෙන්න මෙහෙමයි. යම්කිසි කෙනෙකුට ලෝභයක් ඉපදුනොත් ඔන රූපයක් නිසා හරි ශබ්දයක් නිසා හරි ගන්ධයක් රසයක් ස්පර්ශයක් හරි ආදරයක් නිසා හරි අරමුණකට ඇවිල්ලා ඒ ඔස්සේම ගිහිල්ලා දැඩි ලෝභයක් දැඩි ඇලීමක් වුණ හටගත්තා. දැන් අටුවාව සඳහන් කරනවා මේ ඇලීමාවේ ශරීරයක් අරමුණු කළා නම් සත්‍යයේ පුද්ගලයේ අරමුණු කළා නම් අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් ස්වාමියා වෙන්න පුළුවන් භාර්යාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔය මගතොටේ යනකොට දැකපු දෙයක් වෙන්න පුළුවන් සිනමාවක හරි රූප වාහිනියේ හරි දැකපු ශරීරයක් වෙන්න පුළුවන්. යම් කිසි ශරීරයක් දැකලා Tamanට ලෝභයක් ඉපදුනොත් ඒ අයෝනිසෝ මනසිකාරය තුළ ඉපදුනේ ලෝභය දුරු කරන්න භාවිතා කරන යෝනිසෝ මනසිකාරය මොකද්ද? අංගු මජ්ක්‍ධිම නිකාය අටුවාව සඳහන් කරලා තියෙන්නේ අසුභ කර්මස්ථානය භාවිතා කරන්න කියලා. දැන් යම් කිසි කෙනෙක් වොන්න ආනාපාන සති භාවනාදී පුරුදු පුහුණු කරමින් ඉන්නවා. මේ පුරුදු පුහුණු කරන මෙයාට එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන යද්දී මේ භාවනාවට හානිදායක විදියට ඔන්න අර විදියේ ලෝභයක් ශරීරයක් අරමුණු කරලා ඉපදුනා. දැඩි ඇලීමක් රාගයක්. ඔන්න ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයේ විදිහට සඳහන් කරන්නේ ඒකට භාවිතා කළ යෝනිසෝ මනසිකාරය තමයි පටික්කුල මනසිකාර පබ්බේහවත් අසුභ භාවනාව. අටුවාවේ සඳහන් කරන ඉතින් අසුභ භාවනාව කරන විදිය මනසිකාර කරන්න කියනවා මට මේ ඇලීම ඇති උනේ කෙස්වලටද? ඒ ලොම් වලටද? ඒ නිය වලටද? ඒ දත් වලටද? ඒ හම් වලටද? ඒ මස් වලටද? මට මේ ඇලීම හටගත්තේ ඒ ශරීරයෙන් ගලාගෙන යන දේවල් වලටද සෙම් වලටද ඒ වගේම දහඩියටද දැන් ශරීරයකට ඇලීමක් ඇති වුණා කියන්නේ අපි කඩ කඩ බැලුවොත් එතන තියෙන්නේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ආදීනේ එතකොට මේ අටුවාව සඳහන් කරනවා මෙනෙහි කරන්න කියනවා මට මේ ඇලීමතුනේ මේ මෙයාගේ මේ කෙස් වලටද ලොම් වලටද නිය වලටද දත් වලටද මස් වලටද දහඩියටද කඳුළු වලටද කෙළ වලටද ලේ වලටද හදවතටද වකුගඩුවටද නහරවලටද අස්තිවලටද හිස්කවලටද බලන්න කෑලි කඩ කඩ කඩ කඩ මනසිකාර කරන්න කියනවා ඒ උපාදාන එහෙම නැත්නම් ලෝභයෙන් අරමුණු වස්තුව විශේෂ ඇලීම ඇති උනේ මොන අරමුණු කළාද කියලා. ඉතින් දැන් ඔය සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනා නිදේශයේ තියෙන පටික්කුල මනසිකාර පබ්බේ අරගෙන වර්ණ, සතහන්, ගන්ධ, පිහිටි තැන් අවකාශ වශයෙන් උත් හොඳට මනසිකාර කරන්න ඕනේ. එතකොට යම් කිසි කමඨහනක කටයුතු කරන යෝගාචරයට වැරදි අරමුණකට ඇවිල්ලා යම් ලෝභයක් ඉපදුනොත් ශරීර අරමුණු කළා මොකද්ද කරන්න ඕන? ඔන්න අසුබ භාවනාව. එහෙම නැත්නම් පටික්කුල මනසිකාර පබ්බය. ඒකට පාලියෙන් කියන්නේ එහෙමයි. ඊළඟට අටුවා සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට සංස්කාර අරමුණු කළා යම්කිසි ලෝභයක් ඉපදුනොත්. ඒ කියන්නේ අජීවී වස්තු, ගෙවල් දොරවල්, යාන වාහන, ආහාර පාන, කාන්දිදී මුතුමැණික්, මිල මුදල්, ජංගම දුරකතනය, රූපවාහිනිය. මේ වගේ අජීවී වස්තු තියෙනනේ සංස්කාර ධර්ම. අනේ අජීවී සංස්කාර අරමුණු කළා යම්කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ ලෝභයක් ඉපදුනොත් මොකද කරන්නේ? සඳහන් කරනවා අස්වාමික බව මෙනෙහි කරන්න කියලා. ඒ අජීවී සංස්කාරය ගැන යම්කිසි ලෝභයක් උපාදානයක් ඇලීමක් ඇති වුණොත් ඒකේ අස්වාමික බව මොකද්ද මේ අස්වාමික බව කියන්නේ මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා මනස්කාර කරන්න ඕනේ දැන් පින්නතුන් මෙහෙම හිතන්න ඔන්න පින්නතුන්ගේ ඉඩමේ තියෙනවා හොඳ කොස් ගහක් දැන් ඔය ඉඩමේ ස්වාමී ඔය කොස් ගහේ ස්වාමියා කවුද තමන් කියලා තමයි හිතන්නේ ඒ නිසා අපි කියනවා මේ කොස් ගහ මගේ කොස් ගහ කියලා කියනවා. දැන් අපිට සල්ලි හදසියක් ඇවිල්ලා අපි හිතනවා මේ ගහ විකුණන්න ඕන කියලා. ඊළඟට මොකද කරන්නේ? අපි ඔය ගහ විකුණනවා. ඔන්න එක මුදලාලි කෙනෙක් ඇවිල්ලා ගහ අරගෙන යනවා කපාගෙන. එතකොට දැන් මේ ගහේ අයිතිකාරය කවුද? අර මුදලාලි. දැන් ඉස්සෙල්ලා මේ ගහ මගේ කිව්වා අපි. දැන් ඊට පස්සේ අපි ඒක මගේ කියන්නේ. දැන් මුදලාලි තමයි කියන්නේ මේ මගේ කොටේ කියලා ලොකු කොටේ. මුදලාලියෝ කොටේ අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? විකුණනවා ගෘහ භාණ්ඩ හදන කෙනෙකුට. දැන් මේ ගෘහ භාණ්ඩ හදන කෙනා එතන ඉඳලා මොකද කරන්නේ? ආ මං සල්ලි දීලා ගත්ත මගේ කොටේ ඉරනවා කියලා කොටේ කපනවා ඉරනවා ඊළඟට පුටු හදනවා. දැන් පුටු හැදුවට පස්සේ මෙයා මොකද කරන්නේ? පුටු විකුණනවා. ඊට පස්සේ ඒ පුටු අරගෙන යන අය මොකද කියන්නේ? දැන් මේ පුටුව කාගේ කියලාද? පුටු හදපු කෙනා කියලා නෙවෙයි එයා කියන ආ මේ මගේ පුටුව. ඊළඟට එයා ඕක එයාගේ දුවට දෑවැද්දර දෙනවා. දෑවැද්දර දුන්නට පස්සේ ඒ ඒ දුව මොකද කියන්නේ? දැන් මේක මං ගෙනාවු මගේ පුටුව. එයා මැරෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඕක එයාගේ પરම්පරාවේ තව කෙනෙක් අයිති කරගන්නවා. ඕවගේ අපේ අපේ සමාජයේ සමහර පෞරාණික වස්තු තියෙනවද නැද්ද? සිය දෙනෙක් විතර ඒකට අයිතිවාසිකම් කියලා. එක්කෙනෙක් අයිතිවාසිකම් කියලා ඊට පස්සේ තව කෙනෙක් අයිතිවාසිකම් කියනවා. ඊට පස්සේ තව කෙනෙක් අයිතිවාසිකම් කියනවා. මෙන්න මේ වගේ අපිට මේ උපාදානය වෙන අපිට ඇලීම් ඇති වෙන මේ ලෝකයේ තියෙන අජීවී හැම සංස්කාරය ධර්මයකම තියෙන අස්වාමික බවක්. අපි අයිති කරගෙන ජීවත් කරනවා. නමුත් මොකද වෙන්නේ? හිටි හැටි තව කෙනෙකුට අයිති වෙනවා. දැන් අපි හිතමු දැන් ඔන්න ජංගම දුරකථන නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා. දැන් ඒ ආයතන ප්‍රධානියා කොහොමද ඒව ගැන කතා කරන්නේ? ආ ඉතින් මම නිෂ්පාදනය කරන මගේ ආයතන නිෂ්පාදනය කරන ජංගම දුරකථන. මේවා ලංකාවට යනවා. දැන් ලංකාවට ආවට පස්සේ ඕක මොකක් හරි ওই වෙළඳසැලකට ගියාට පස්සේ වෙළඳසැලේ මුදලාලි කියන්නේ මම සල්ලි දීලා ගත්ත මේ ඔක්කොම දැන් මගේ දුරකතන කියලා. ඕක ඇවිල්ලා ළමෙක් ඇවිල්ලා 20000ක් හරි 30000ක් හරි ලක්ෂයක් හරි දීලා අරගත්තට පස්සේ ළමයා එතන ඉඳන් කියනවා මගේ ෆෝන් එක කියලා. ඊට පස්සේ ওই ළමයා තව කෙනෙකුට ඕක විකුණනවා සල්ලි ගැටලුවක් ඇවිල්ලා. ඊට පස්සේ අර ළමයාට ඒකේ අයිතියක් නැහැ දැන් අලුතෙන් ගත්ත කෙනා කියන මේක මගේ ෆෝන් එක කියලා. එයා මැරුණොත් ඒක අයිති කරගන්න එයාගේ පවුලේ සහෝදරයෙක්. එයා එතකොට කියනවා ආ දැන් මේක මගේ. කවුරුවත් එන්න එපා මේක රට ගන්න. මේ ලෝකේ හැමදේම මෙහෙම නැතිනම්. අපි මේ ලෝකේ දත්මිටි කාගෙන හොර කාගෙන සමහර සංස්කාර ධර්ම මගේ කරගන්නවා. අජීවි දේවල්. හැබැයි ඒව මොකද වෙන්නේ? අතින් අතට යනවා. මගේම කරගෙන ඉන්න බෑ. ඇයි? අස්වාමිකයි. එහෙනම් අපි මේවට ඇලී ගලී කටයුතු කරන එකේ පළක් තියනවාද? දැන් බලන්න දැන් ඔන්න තමන් ඉපදුනා කියන්නකෝ. තමන්ට ඉස්සෙල්ලාම අයිතිවාසිකම් කිව්වේ කවුද? අම්මා, මගේ පුතා, මගේ දුව කියලා අයිතිවාසිකම් කිව්වා. ඊට පස්සේ තාත්තා කියනවා මගේ දුව, මගේ පුතා කියලා. ඊට පස්සේ ඔන්න අයියලා අක්කලා ඉන්නවනේ එයාලා කියනවා මගේ මල්ලි කියලා. ඊළඟට ඔන්න ආච්චි අම්මා ඇවිල්ලා කියනවා මගේ මුණු පුරා මගේ මිනිදිදී. බලන්න කී කී දෙනෙකුට අයිති වෙනවද කියලා. ඊළඟට පාසල් ගියාට පස්සේ ගුරුවරයා ගුරුවරිය කියනවා මගේ ශිෂ්‍යයා, මගේ ශිෂ්‍යයා. ඊළඟට මෙයා යම් කිසි ආදරයක පැටලුනොත් අවුරුදු 17 18 දී අරය කියන මගේ පෙම්බතා මගේ පෙම්බතිය කියලා. ඊට පස්සේ ඒ සම්බන්ධෙ බිඳිලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් වුණා මෙයා කියන මෙයා මගේ පෙම්බතා මගේ පෙම්බතිය කියලා. ඊට පස්සේ ඒ ඒ ඔක්කොම තියදී අම්මා තාත්තා වෙන විවාහයක් කරලා දුන්නොත් ඒ විවාහක වෙන කෙනා කියන මගේ ස්වාමියා මගේ භාර්යාව කියලා. ළමයි පුදුන ළමයි කියන මගේ අම්මා මගේ තාත්තා කියලා. බලන්න තමන් මේ ජීවිතේ කී තමන් වෙනුවෙන් කී දෙනෙක් නම් අයිතිවාසිකම් කියලා කියනවා. ඒ එක්කෙනෙකුටවත් තමන් අයිති දැක්කටම. ඒ එක්කෙනෙකුටවත් ඕන විදිහට තමන්ගේ ජීවිතය අරගෙන යන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ සියලුම සංස්කාර ධර්ම වල තියෙන අස්වාමික බව කිසිවෙකුට අයිති නැහැ. අතින් අතට යන සංස්කාර ධර්ම. ඉතින් කලකිරෙන්න ඕනේ. ඊළඟට දේශනා කරනවා අස්වාමික බව සහ ඊළඟට తాවකාලික බව මෙනෙහි කරන්න කියලා. මේ ලෝකයේ සියලුම සංස්කාර ධර්මවල තියෙනවා නස්සන ධම්මං නස්සති කියන ලක්ෂණය. සියලුම සංස්කාර ධර්මයන් නැසෙන ස්වභාවයෙන් යුක්තමයි. ඒ නිසා කියනවා සංස්කාර ධර්ම නැසෙන ස්වභාවයෙන් නැසෙන දේ නැසනවාමයි කියලා සංස්කාර ධර්ම වලට කියනවා. ඊළඟට කියනවා මරණ ධම්මං මීයති සංස්කාරයන්ගේ මරණය සිද්ධ වෙනවා. මැරෙන ස්වභාවයෙන් යුක්ත සංස්කාර ධර්ම මැරෙනවාම ඊළඟට කියන කය ධම්මං කීයති කියලා. සියලු සංස්කාර ධර්මය ක්ෂය වෙනවා. කය ධම්මං කියන්නේ ක්ෂය වෙනවා කියන එක. ක්ෂය වෙන දේවල් ක්ෂය වෙනවාමයි. සියලුම සංස්කාර සංස්කාර ධර්ම මැරෙන ස්වභාවයෙන් යුක්තයි. මැරෙනවාමයි. සියලු සංස්කාර ධර්ම ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා කියනවා ක්ෂය වෙනවාමයි. සියලු සංස්කාර ධර්ම නැසෙන ස්වභාවය ඒ නිසා කියනවා නැසෙනවාමයි නස්සන ධම්මං නස්සති කය ධම්මං කීයති මරණ ධම්මං නීයති සියලු සංස්කාර ධර්ම වල ওই ලක්ෂණය මොකක්ද අනිත් ලක්ෂණය ඉතින් බලන්න දැන් යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ ලෝභයක් ඇලීමක් ඉපදුනොත් රාගයක් ඉපදුනොත් ස්ත්‍රියෙකුට හෝ පුරුෂයෙකුට හෝ අසුභය වඩන්න ඕන යම් කිසි සංස්කාර ධර්මයක් කෙරෙහි මෙයාට ඇති වුණොත් ලෝභයක් අස්වාමික බවත් අනිත්‍ය බවත් මනස්කාර කරන්න ඕනේ. දේශයක් ඉපදුනොත් මොකද කරන්නේ? දේශ හිතක් ඉපදුනොත් සඳහන් කරන්නේ අටුවාවේ මෛත්‍රී නිමිත්ත පුරුදු කරන්න කියලා. දැන් දේශ දේශ සහගතව අතුලාන්තයේ දැවෙමින් තැවෙමින් හිත වැඩ කරද්දී එවැනි අරමුණකට ඇවිල්ලා ඒ අයෝනිසෝ මනසිකාරය තුළින් මේක උපදින්නේ. අයෝනිසෝ මනසිකාරයත් පටිඝ නිමිත්තත් ඒ තුළ දැන් දේශ සහගතව අතුලාන්තයේ දැවෙමින් තැවෙමින් ඉන්නවා. ඔන්න ආනාපාන සති භාවනාව කරන කෙනාට ලොකු බාධාවක් මේකට. වෙනත් විදර්ශනා භාවනක ඒ භාවනාවක යෙදෙන කෙනාට ලොකු බාධාවක් මේ ඇතුලාන්තයේ ඇති වෙච්ච මේ කේන්තිය. ඉතින් ඒක නමුත් විස්තර ඕනේ අපේ බොහෝ පින්නතුන් දන්නවා භාවනා කරනකොට තරහක් ගියොත් එහෙම ඒකේ කොච්චර අයහපත් අහිතකර බලපෑමක් භාවනාවට තියෙනවද කියලා. ඉතින් මේක තේරුම් ගත්ත කෙනා මොකද කරන්න ඕන? මෛත්‍රී නිමිත්ත පුරුදු කරන්න ඕන. ওই චුල රාහුල වාද සූත්‍රයේ රාහුලයන් වහන්සේට බුදුන් වහන්සේ දේශනා කළේ රාගය හට ගන්නවා අසුබේ වඩන රාහුල, දේශය හට ගන්නවා නම් මෛත්‍රිය භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ පින්නත් මෙහෙම අපි හිතමු යම් කිසි තැනක ගින්නක් හට ගන්නවා. ওই ගින්නට උනම් වැලි දාන්න පුළුවන් නිවා ගන්න. ගෝණි පඩංගුවක් දාන්න පුළුවන් ඕක නිවා ගන්න. හැබැයි ඕකට වතුර දැම්මොත් මොකද වෙන්නේ? අර ගෝණි පඩංගු දානවටත් වඩා වැලි දානවටත් වඩා ගොඩාක් සාර්ථකයි නේද වතුර මේ බාල්දිය කලන එක ඕකට. අන්න ඒ වගේ තමයි මේ රාගයට අසුභය භාවිතා කරන්න කියන්නේ. උන රාගයට වෙන වෙන දර්ශනාත් කර කර ඉන්න පුළුවන් වඩ. නමුත් වඩාත් යහපත වෙන්නේ අසුභේ. ව්‍යාපාදේ දුරු කරගන්නත් එක එක දේවල් කර කර ඉන්න පුළුවන්. හැබැයි වඩා සුදුසුම දේ මෛත්‍රිය. සත්‍යයන් කරේ පුද්ගලයන් කරේ ඇතිවෙච්ච ව්‍යාපාදි දුරු කරගන්න එහෙනම් හොඳට මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඕන. ඊළඟ සඳහන් කරනවා සංස්කාර ධර්ම વિશે යම් කිසි විදියකින් කේන්තියක් ආවොත් පුටුවක් පිළිබඳව මේසයක් පිළිබඳව වාහනේ පිළිබඳව ජංගම දුරකථන පිළිබඳව දැන් බලන්න දැන් ජංගම දුරකථනයේ data ටික නැත්තම් data එකක් තරහ නැද නැද්ද data නැහැ කියලා තරහ යනවා එතකොට දේශ චිත්තයනේ අජීවී සංස්කාර ඇසුරු කරගෙන සියුම් සියුම්ම හටගන්න ගතියක් තියෙනවා. ඉතින් අන්න එතකොට මොකද කරන්න ඕනේ? අන්න එතකොට මානසිකාර කරන්න ඕන ධාතු වශයෙන්. Tamante යම්කිසි අජීවී වස්තුවක් අජීවී සංස්කාරයක් කෙරෙහි නම් හටගත්තේ ඒ අක්ෂරේ බලන්න ඕනේ ඒක පටේ ධාතුවක්ද? ඒක ආපෝ ධාතුවක්ද? ඒක තේජෝ ධාතුවක්ද? ඒක වායෝ ධාතුවක්ද නැත්නම් ඒක ආකාශ ධාතුවද බලලා මොකද කරන්න ඕන? ඒක ඒ ධාතු වශයෙන්ම දකින්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි කියන්නේ අටුවාවේ කියනවා දැන් පුටුවත් එක කේන්ති ගියා කියන පුටු ඕන්න ඇවිදගෙන යද්දී ඇඟේ හැප්පෙනවා. දැඩි පුටුවට ආවම ගහන්න හිතනවා. හැබැයි ගහන්න හිතනකොටම අදහසක් ඇති කරගන්න මට මේ කේන්ති ඇති උනේ පඨවි ධාතුවත් එක්කද? අන්න එහෙම මනසිකාර කරන්න ඕනේ. ඇවිදගෙන යනකොට ලොකු මේ ටිකක් ඔය සැරට ගලක් යනවා. දැන් ඒක පාට නිකන් විසිරලා වගේ ගියා. ඒකම කේන්ති ආවා. ඉතින් අර ගල දිහා රවල බලන්න කලින් ඒක පාට අදහසක් ඇති කරගන්න ඕන. දැන් පදට දැනුණානේ. මට මේ කේන්ති ඇති වෙන්නේ පටවි ධාතුවත් එක්කද? ඒ වගේ මේ ලෝකේ යම්කිසි එවැනි සියුම් සියුම් හෝ යම්කිසි පටවි ධාතු වගේ දේවල් එක කේන්ති වෙනවා නම් ඒ ඒ වෙලාවට ඒක අරුමුණු කරන්න ඕනේ. ඊළඟට අපි හිතමු ගමනක් යනකොට දැඩි රශ්මිය උන හරිය කේන්තිමේ අවුවත් එක්ක. ඉතින් ඒ තේජෝ ධාතුව. මේ තේජෝ ධාතුවත් එක්කද මට මේ කේන්ති යන්නේ. ඊළඟට වහිනවා. ඉතින් මේ මට ආපෝ ධාතුවත් එක්කද මේ කේන්ති යන්නේ. අන්න ඒව ධාතු මනසිකාරයේ දෙන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අජීවී දේවල් හමුවේ. ඊළඟට සඳහන් කරනවා කෙනෙකුගේ ජීවිතේ මෝහය දුරු කරන්න මොකද කරන්න ඕනේ? ගරූප වාසෝ උද්දේශෝ උද්දිත්ත පරිකුච්චනං කාලේන ධම්ම ශ්‍රවණං කානාටාන විනිච්ඡයෝ පංච ධාම්මූප නිස්සාය මෝහ ධාතු පහියති. මෝහය තමන්ගේ හිතේ හටගත්තොත් මුලාව. දැන් සමාජයේ අපි දැන් සමහර අයට කියන යාරි මෝඩයි කියලා. ඒ මෝඩකම් අපේ හරි වෙන කෙනෙක්ගේ හරි තියෙනවා නම්. ඒ කියන්නේ මෝඩකම කියන්නේ එක පැත්තෙන් මුලා වෙනවා. අනිත් පැත්තෙන් රැවටෙනවා. ඒ වගේ ඊළඟට සංස්කාර ධර්ම නිත්‍ය වශයෙන් ගන්නවා. සුඛ වශයෙන් ගන්නවා. ආත්ම වශයෙන් ගන්නවා. ඒ වගේ මෝහය කියන්නේ එහෙම ගොඩක් පැති වලින් කතා කරන්න පුළුවන් එකක්. මෝඩකම්, රැවටෙන ගති, මුලාටපත් වෙන ගති, අහු වෙන ගති දැන් සමහර අය ඉන්නවා රැවටෙන එකේ සීමාවක් නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? ඉතින් වෙලාවකට සමහර නින්දාත් කරනවා. බුදුම මිනිස්සෙක් මේ මිනිස්සයාගේ වැඩේ රැවටෙන එකමයි. මේ මිනිස්සයාගේ වැඩේ අහු වෙන එකමයි. කොහොමද මේ මිනිස්සයා තැනකට යවල තියන්නේ? හරි මෝඩයි. එහෙම අපි සමහර අය කියන්නේ. ඉතින් දැන් භාවනා කරන කෙනෙකුට Tamanට දැනෙනවා නම් Tamanගේ ජීවිතේ වගේ අහු වෙන ගති, රැවටෙන ගති, මෝඩ ගති තියෙනවා නම් සංස්කාර ධර්ම නිත්‍ය වශයෙන් දැන ආදරයක් ලැබුණත් ඒකට අහු වෙන ගතිය තියෙනවා නම් ඒකදී ගොඩාක් කැඩිච්ච ප්‍රශ්න වෙන ගොඩාක් අය ආදරයට අහු වෙනවනේ මොන තෙල්ලන් දම් දමේ හිටියත් මේ ලෝකෙ ඉන්න 99කට වැඩි පිරිසක් ආදරයක් ලැබෙනකොට අහු වෙනවා. ඉතින් බෝඩකම. ඉතින් එතනදී සඳහන් කරනවා පංච ධම්මෝප නිස්සාය කියලා. කාරණා පහක් ඇසුරු කරන්න කියනවා. ගරූප වාසෝ උද්දේශෝ. ඉස්ලාම් සඳහන් කරන හොඳ කර්මස්ථාන ගුරුවරයෙක් ඇසුරු කරන්න කියනවා. මේ සංස්කාර ගැන තියෙන මුලා වෙන ගතිය දුරු කරගන්න, මෝහය දුරු කරන්න නම් දක්ෂ නුවණැති පඬිත ගුරුවරයෙක් ඇසුරු කරන්න කියනවා. දැන් අර කතාවට කියන්නේ අපි ආශ්‍රය තුලින් අපි වෙනස් වෙනවා කියලා. ඒ වගේ හොඳ පඬිත හොඳ ගුරුවරයෙක් ඇසුරු කරද්දී ඒ ඊට අනුකූලව ශිෂ්‍යයොත් ඒ විදිහට හැදෙනවා. එතකොට ඔන්න මෝහය දුරු කරන්න නම් හොඳ ගුරු ඇසුරකට යන්න ඕනේ. උද්දේශෝ කියලා කියන්නේ හොඳට පරයාප්ති ධර්මාදිය හදාරන්න ඕනේ. සූත්‍ර පිටකය හදාරන්න ඕන. ඊළඟ අභිධර්ම පිටකය හදාරන්න ඕන. විනය පිටක හදාරන්න ඕන. දැන් මේ ධම්ම විවරණ කියන එක ජයමක රූපහානි නාලිකාවෙන් පින්නතුන්ට අරගෙන එන්නේ සූත්‍ර පිළිබඳව ඥාණය වැඩි කරන්න. ඒ සූත්‍ර ධර්ම පිළිබඳව දැනගන්නකොට මොකද වෙන්නේ? අපේ මෝඩකම් දුරු කරගන්න එක, මෝහය දුරු කරගන්න එක විශාල රුකුලක්. දැන් සබ්බාස සූත්‍රයේ මරගෙන බලන්න කොච්චරනම් ඥානයක් වැඩෙනවද මේ සූත්‍රය හදාරන්නේ ධාතු විභංග සූත්‍ර අරගෙන බලුවොත් එහෙම මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ ඉස්සරහට ඒක සාකච්ඡා කරනවා ඊළඟට මහා චත්තාරීසක සූත්‍රය ඉතින් මේ වටින සූත්‍ර ධර්ම තියෙනවා මූල පරියාය සූත්‍ර ආදී එහෙම ඒවා හදාරද්දී අපේ මෝඩකම් මොකද වෙන්නේ දුරු වෙනවා ඒ නිසා හොඳට පරියාප්ති හදාරන්න කියනවා ඊළඟට උද්දිච්ච පරිපුච්ඡනයි ඊළඟට සඳහන් කරනවා මේ සූත්‍ර ධර්මාදිය හදාරලා විතරක් නෙවෙයි. හදාරපු ධර්මය හොඳින් මනසින් අර්ථ විචාර විචාර කල්පනා කරන්න ඕනේ. හොඳට දැන් මේ මේ සූත්‍රේ උනත් දැන් අපි දේශනා කරාට පස්සේ මේවා හොඳට මතක තියාගෙන නැවත නැවත මේවා මනසින් විචාරන්න ඕනේ. ඇත්ත තමයි රාගය දුරු කරන්න අසුබය මෙහෙම මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. ශරීර ගැන උපාදාන තියෙනවා නම් ඊයගම සංස්කාර ගැන උපාදාන තියෙනවා නම් මේ සංස්කාරයන්ගේ තියෙන తాවකාලික බව අස්වාමික භාවය ගැන මෙහෙම මෙහෙම හිතන්න පුළුවන් නේද? ඇත්තටම මෙහෙම කරද්දි මෙහෙම වෙනව නේද? උන් අර්ථ ਵਿਚාර ਵਿਚාර ඉන්නවා. ව්‍යාපාදේ දුරු කරගන්න සත්‍යය ගැන තියෙන මෛත්‍රී නිමිත්ත මෙහෙම මෙහෙම වැඩගත් වෙනව නේද? සංස්කාර ගැන තියෙන යම් කිසි යමනාපකමක් කේන්තියක් මේ ධාතු මනසිකාරයේ ලොකු රුකුලක් නේද? මේ මේ මේ හදාාරණ දේවල් එතනින් මහවර කරන්නේ නැතුව නැවත නැවත කල්පනා කිරීමට තමයි කියන්නේ උද්දිත්ත පරිපුච්චණම් කියලා. ඒ හදාරපු ධර්මය නැවත නැවත ਵਿਚාරනවා. මෝහය දුරු කරගන්න. කාලේන ධම්ම ශ්‍රවණ. සුදුසු කාලයේදී බණ අහන්න. දැන් සමහර අය දවසෙන් බණ අහනවා. එහෙම බෑ. දැන් මේ සූත්‍රය උනත් දේශනා කළ තියෙන කර්මස්ථානයක් පුරුදු කරන කෙනෙකුට. එහෙනම් භාවනා කරන්නත් ඕන. බණ මහා අහිඳලා හරියන්නේ නැහැ. මහා මංගල සූත්‍රයේ තියෙන්නේ කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම ශ්‍රවණ. හැමතිස්සෙම ධම්ම සාකච්ඡා හැමතිස්සෙම ධම්මස්සවනේ ධර්මස්සවනේ කියලා නෙමෙයි තියෙන්නේ කාලේන. සුදුසු කාලයේදී බණ අහන්න ඕනේ. සුදුසු කාලයේදී ධර්ම සාකච්ඡා වලට යන්න ඕනේ. මෙතනදී කියන්නේත් ඒකයි. කාලේන ධම්ම ශ්‍රවණ මොහේ දුරු කරගන්නට මොකද කරන්න ඕන? සුදුසු කාලේ බණ අහන්න ඕනේ. මේ බණ ඇහිීම තුලින් දැන් අපි හිතමු දැන් අස්සජි සාමින්හන්සේට මුණ ගැහුණ සාරිපුත්යන් වහන්සේ. එතකොට සාරිපුත්යන් වහන්සේ උපතිස්සනේ. උපතිස්ස බ්‍රාහ්මණයා වෙලා ඉද්දී තමයි හාමින අස්සජි සාමින්හන්සේ. ඒ අස්සජි සාමින්හන්සේ හේතුඵල ධහම දේශනා කරද්දී අස්සජි මේ උපතිස්ස බ්‍රාහ්මණයට මොකද උනේ? පංචස්කන්ධය ගැන තියෙන මෝහය දුරු වුණාද නැද්ද පංචස්කන්ධයේ සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් තියෙනවා කියලා යම් මෝහයක් තිබ්බනම් ඒක දුරුණාද නැද්ද මේ බණ ටික ඇහෙනවත් එක්කම අන්න බලන්න. බාහ්‍ය දාරුචියට බුදුරජාණන් වහන්සේ හමු වුණා. බාහ්‍ය දාරුචියට යම්කිසි ධර්ම විවරණයක් සිද්ධ කළා. ඒ විවරණෙත් එක්කම අර මේ Taman රහතෙක් කියලා ලෝකේ රවට්ට රවට්ට හිටපු බාහ්‍ය දාරුචියේගේ ඒ මෝඩ මනසිකාර බැහැර වෙලා සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා මෝහය රහත් වුණාද නැද්ද? අන්න බලන්න. එතකොට මේ ධර්මාශ්‍රවණය කියන්නේ මෝහය දුරු කරන විශේෂ කාරණාවක්. ඊළඟට සඳහන් කරනවා තානා තාන විනිශ්චය. ඒ කියන්නේ හේතුඵල විමසීම කියන එක. දැන් උදාහරණයක් විදිහට දැන් යම් කිසි කෙනෙකුට මොකක් හරි ලෝභයක් හරි දේශයක් හරි මෝහයක් හරි ඉපදුනොත් නැත්නම් තමන්ගේ පවුල තුල හරි දරුවෙක් හරි අම්මා තාත්තා හරි ප්‍රශ්නයක් ඇති කරගත්තම හොඳට හේතු විමසන ගතිය. ඇයි මෙහෙම උනේ? ඇයි අරම උනේ ආදි වශයෙන් හේතු හැමතිස්සෙම විමස විමස බලන ගතියට කියන ඨානාඨාන විනිච්ඡය කියලා. ධර්මයේ තුල ධර්මයේ දිනදා ජීවිතේ භාවිතා කරන්නේ හොඳට හේතු විමසන ගතිය. පංච ගම්මූපනිස්සාය මෝහ ධාතු පහියති. මේ ගුරු වැසුරත් පරියාප්ති හැදෑරීමත් හදාරණ දේ නැවත නැවත අර්ථ විචාරීමත් ධර්ම ශ්‍රවණයත් ඊළඟට හේතු විමසීමක් කියන මෙන්න මේ කාරණා පහ හේතු වෙලා පංච ධම්මෝපනිස්සාය මෝහ ධාතු පහින් ඇති මේ මෝහය ප්‍රහාණය වෙනවා. එතකොට බලන්න දැන් පළවෙනි විසඳුම තමයි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි අරමුණකට ඇවිල්ලා ඒ කොස්සේ යෑම තුළ ලෝභය හට ගන්නව නම් දේශය හට ගන්නව නම් මෝහය හට ගන්නව නම් මොකද කරන්න ඕන? පින්නතියේ ලෝභය දුරු කරගන්න එතකොට ශරීර විශේෂයේ තියෙන ඇලීම් දුරු කරගන්න ඊළඟට සංස්කාර විශේෂයේ තියෙන ඇලීම් දුරු කරගන්න මෙන්න මේ විදිහට මේ විස්තරය කරලා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන පින්නත් යොන්න කොටයක් තියෙනවා මේ කොටේට ගහන ලොකු ඇණයක් පරාලණයක් කියලා හිතමු මේක ඇතුළට ගහපු ඇණයක් වඩුවෙක් යනවා මේ ඇණේ ගලවන්න අපි හිතමු පින්නතුන් කියා කියලා දැන් ගෙදර වත්තේ මොකක් හරි කොටේක ගැඹුරට ඇණයක් ගහලා දැන් පිනතුන් ගිහලා මොකද කරන්නේ? ඔන්න අතින් අල්ලලා හොල්ලනවා. මේක හෙල්ලෙන්නේවත් නැහැ. දැන් ගලව ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අය මෙහෙම වැඩක් කරනවා. ওই ලොකු ඇණේ ළඟට පොඩි ඇණයක් අරගෙන යනවා. පොඩි ඇණයක් අරගෙන ගිහලා මොකද කරන්නේ? අර ඇණේ වටේට තිය තිය ගහනවා මෙයා. එතකොට මොකද වෙන්නේ? අර පරාලනේ අවට ප්‍රදේශයේ බුරුල් වෙනවා. බුරුල් වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඇදලා විසි කරනවා අරක. අන්න ඒ වගේ කියනවා. ඒ කොටේ තමයි අපේ හිත. යම් අරමුණකට ඇවිල්ලා යම් ලෝභයක් ඉදීම තමයි ඇනේ වැදීම කියලා කියන්නේ. හරලනේ බහැගත්ත කියන්නේ අර ලෝභයේ හිතේ බහැගත්ත කියන එක. ඊළඟට මෙයා මොකද කරන්නේ? ඔන්න පුංචි ඇනේ කියන අර අසුභ භාවනාව හරි, මෛත්‍රී භාවනාව හරි, ධාතු මනසිකාරය හරි මෙයා මොකද කරන්නේ? අන්නේ ඒක පුංචි ඇනේ වගේ. ඒවා අරගෙන කියලා මොකද කරන්නේ? ඔන්න ඒ වායෙන් තට්ටු කරනවා වගේ තමයි ඒ වා ගැන මනසිකාර කරනවා කියන්නේ. අන්න ඒක මනසිකාර කරන මනසිකාර කරන අර හිතේ බැහැගත්තු ලෝභය ටිකෙන් ටික මොකද වෙන්නේ? බුරුල් වෙනවා. දිගටම කරගෙන ගියොත් ඒක ඉදිරිලාම යනවා. එතකොට බලන්න පළවෙනි විසඳුම තමයි යම් කිස්කාවකේකට අධිචිත්තය දස කුසල කර්මපත ඉක්මවාගිය කුසලයන් උපදවා ගැනීමට ධ්‍යාන විදර්ශනා මාර්ගාදී උපදවා ගැනීමට කටයුතු කරන කෙනාට යම් කිසි මොහතක අකුසල විතර්කයක් ඇති වුණොත් ඒ අකුසල විතර්කය දුරු කරගන්න ප්‍රතිවිරුද්ධ කුසලයක් භාවිතා කරනවා පරාලනේ ගලවන්න පුංචියනේ පාවිච්චි කරනවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක කරලා හරියන්නේ නැත්තම්. දැන් අපේ පිළිතුම් මේ කරනවා හරියන්නේ ඒත් මේ ලෝභය නිකන් හිතේ අරන්ගෙන වගේ ඉන්නවා. කේන්තිය හිතේ බැහැගෙන ඉන්නවා. දැන් මේ වැඩේ කරලා හරියෙම නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් දෙවෙනි විකල්පේ දේශනා කරනවා. ඉතිපිමේ විතක්කා අකුසලා ඉතිපිමේ විතක්කා සාවද්දා ඉතිපිමේ අකුසලා දුක්ඛ විපාකා. ඔන්න මෙයා මෙනෙහි කරන්න ඕනේ මේ අකුසල විතර්කයන්ගේ ආදීනව. ඒ නිසා ඒ දෙවෙනි විසඳුමට සඳහන් කරනවා ආදීනව පබ්බය කියලා. පබ්බේ කියන්නේ කොටස කියන එක. ආදීනව කොටස තමයි දෙවෙනි එක. දැන් යම් කිසි අරමුණකට ඇවිල්ලා ඒ අරමුණ ඔස්සේම මානසිකාර කිරීම තුළ රාගයක් හරි දේශයක් හරි මෝහයක් හරි ඉපදෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න අර පළවෙනි වැඩේ හරියන්නේ නැත්නම් මේ පළවෙනි වැඩේ කළා හරියන්නේ නැහැ. එනතින් දෙවෙනි විසුමකට යන්න එපායි. දෙවෙනි සුදුමේක සඳහන් කරනවා ඉතිපිමේ විතක්කා අකුසලා ඉතිපිමේ විතක්කා සාවජ්ජා ඉතිපිමේ අකුසලා දුක්ඛ විපාකා කියලා මේ අකුසල ධර්මයන්ගේ ආදීනව මනසිකාර කරන්න ඕනේ. මේ කකුසලයක් කියලා මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට මේ අකුසලෙට දුක් විපාක ලැබෙනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොච්චර අපි මනසිකාර කරන්න ඕනද කියලා මෙන්න මෙච්චර මනසිකාර කරන්න ඕන. ඔන්නේ යම්කිසි පුරුෂයෙක් ඉන්නවා. මේ පුරුෂයාගේ යම්කිසි සතුරෙක් ඉන්නවා. මේ සතුර ඇවිල්ලා මෙයාගේ ශරීරේ නරක් වෙච්ච බලුකුණක් එල්ලනවා. ඒක පුද්ගලයෙක් ඉන්න ඒ පුද්ගලයාට ඉන්නව සතුරේ. ඒ සතුර ඇවිල්ලා මෙයාගේ බෙල්ල එල්ලනවා බලුකුණක්. ගන්ධස්කාරේ බෑ මේ බලුකුණ. මෙයාට ගලව ගන්න බැරි විදිහට තමයි එල්ලන්නේ. එතකොට බලන්න මෙයාට ඕක එල්ලගෙන පාරේ යන්න උනොත් මොකද වෙන්නේ? එකක් මෙයාට පිළිකුල්. තමන්ටම තමන් ගැන පිළිකුල්. බලන අයට බලන හැටත් පිළිකුල්. අන්න ඒ වගේ කියනවා යම්කිසි කෙනෙක් රාග, දේශ, මෝහ ආදී අකුසල ධර්මයන් වැඩෙන විදිහට මනස්කාර කරමින් ඒ අකුසල ධර්ම ක්‍රියාත්මක භාවයට පැමිණීම තුළ ප්‍රාණඝාත, දත්තාදාන, කාමීත්‍යාචාර ආදී කාය වාග් මනෝ දුස්චරිත වල යෙදීම හරියට බලුකුණක් බෙල්ලෙල්ල ගත්තා වගේ. Tamanටම Taman පිළිකුල්ද නැද්ද? බලන්න තමන්ගේ ජීවිතේ යම් කිසි රාගයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි මොනවා හරි අකුසල ධර්මයක් ක්‍රියාත්මක භාවයට පත් වුණාට පස්සේ තමන්ටම තමන් අප්‍රසන්නද නැද්ද? තමන්ටම තමන් පිළිකුල්ද නැද්ද? තමන්ට තමන් අප්‍රියද නැද්ද? පිළිකුල්. හරිද බෙල්ලේ බලුකුණක් එල්ල ගත්තා වගේ. බෙල්ලේ බලුකුණ එල්ල ගත්ත කෙනාට එයාටත් පිළිකුල් නේ කියන්නේ. ඊළඟට ඔය වැරදි සමාජගත වුණොත් අම්මා තාත්තා දැනගත්තොත් දරුවෝ දැනගත්තොත් ස්වාමියා භාර්යාව දැනගත්තොත් එයාලට පිළිකුල් නැද්ද ඔය වැරදි? අමුවේ. කොච්චර පිළිකුල්ද? බලන්න මේ සමාජයේ ජීවත් වෙනවා සමහර අය මේ අක්ෂර ධර්ම ඉපදුනාට පස්සේ මේව භාවිතා කරන්නේ මේ විසඳුම්. ඉතින් ඒ අකුසලේ ක්‍රියාත්මක වෙනවා. අපි දු කාමීත්‍යාචාරය කියලා ඔන්න පරිස්ත්‍රියකෝ පරපුරුෂයෙක් එක්ක උන සම්බන්ධය ඇති කරගත්තා. දැන් මේ කාමීත්‍යාචාරයේ මෙයාගේ දැන් සැරෙන් සැරේ වෙනවා. එයාලගෙන් අහලා බලන්න පින්වත්නි එයාලට එයාල පිළිකුල්ද නැද්ද කියලා. එයාලට එයාල පිළිකුල්. ඒ රාගේ දරා ගන්න බැරුව ඒ වර්ධේ එදෙනවා තමයි. ඒ වුණාට ඒකේ යෙදිලා ඊට පස්සේ මෙයාලට විනාඩියක් යන කලින් විනාඩි 5ක් යන කලින් මොකද වෙන්නේ? Tamanටම තමන් අප්පිරියයි. මැරිලවත් යන්නේ නැහැ නේ මං කියලා සමහර අය හිතන. එච්චර අප්පිරියයි අපසල් ක්‍රියාත්මක වුණාට පස්සේ. තමන්ටම තමන් අප්‍රසන්න වෙනවා. ඊළඟට මේ සමාජයේ යම් කිසි කෙනෙක් එවැනි වරදක් අපේ පිළිතුරට ආරංචි වුණොත් වෙනද වගේ ප්‍රියයිද? වෙනද වගේ ප්‍රසන්නයිද? නෑ සමාජයේ ඒ වෙලාවෙ ඉඳලා යාගෙන පිළිකුල් හැඟීමක් තියෙන්නේ. මේ මිනිස්යාට මෙහෙම ස්ත්‍රියක් ඉන්නවා, මේ මිනිස්යාට මෙහෙම පුරුෂයෙක් ඉන්නවා, මේ මිනිස්යා කාමයේ වර්ධනය හැසිරෙන මිනිසෙක් කියලා සමාජය මොකද කරන්නේ? පිළිකුල් කරනවා. දෙවෙනි විසදුවේදී බුදුරජාණන් වහන්සේ ආදීනව පබ්බේක ලුගන්නන්නේ අන්න එහෙම එකක්. තමන් මෙනෙහි කරන්න මම මේ මේ කාලේ මේ කරගෙන යන වරද දිගටම කරගෙන යාම තුල බෙල්ලේ සර්පකුණක් හෝ බලුකුණක් එල්ලගත්ත කෙනාට වගේ මට මාං පිළිකුල් වෙයි. ඒක හරිම වේදනාකාරී ශෝචනීය අවස්ථාවක්. තමන් කරන වැරදි වලට තමන්ට තමන්මම පිළිකුල් වීම. ඒවා අත්දකපු අය තමයි ඒව දන්නේ. මේ සමාජය තුළ වැරදි වෙලා Tamanටම Taman පිළිකුල් වීම කියන එක දැන් ඔය දැන් සමාජින්න අපේ පිළිතුන් දන්නවා අபிසාරිකාවන් ඉන්නවා අபிසාරිකාවන් එයාලත් එක්ක කතාවකට ගියොත් එහෙම එයාලගේ හදවතට තට්ටු කරන කතාවකට ගියොත් එයාලගේ ඇතුළාන්තය අවදි කරලා කතා කළොත් එයාලා කියන්නේ මොකද්ද එයාට එයාලට එයාලගේ ජීවිත චිත්තයි කියලා කියන්නේ. ඒ ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ බලුකුණක් කුණු වෙච්ච එල්ල ගත්තා වගේ යාළ ජීවත් වෙන්නේ ලෝකයා හැමුවේ hina වුණත් කතා කළා එයාලා යාළට අප්‍රිය වෙලා ඉන්නේ වර්ධ නිසා. ඉතින් අන්න එහෙම තත්යකට මගේ ජීවිතේ යන්න පුළුවන් කියලා මේ අකුසල ආදිනු මෙනෙහි කරනවා. මට මාව පිළිකුල් වෙන මට්ටමකට යන්න පුළුවන් මේ ලෝභ විතරකේ නිසා. ව්‍යාපාද තර්ක නිසා දැන් බලන්න සමහර අය තමන්ගේ හිතේ හටගන්න කේන්ති අම්ම තාත්තා ඝාතනය කරන අන්තිමට තමනුත් එල්ලිලා මැරෙනවා. තමන්ට තමනුත් එපා වෙනවා. සමාජයේ සමහර අය අනිත්‍ය ඇතුළාන්තය ඇතන කේන්තියට ඝාතනය කළා එයත් කපාගෙන එයත් වහබීලා එයත් එල්ලිලා මැරෙනවා. තමන්ට තමන් පිළිකුල් වෙනවා. ඒ නිසා පින්නදී අකුසලයේ කියන එක අපි අරගෙන යන්නේ කොහෙද කියලා අපිවත් දන්නේ නැහැ. ඒක මහා පුදුම ධර්මතාවයක් ඒක. වර්තමානයේ සියුම්ම හටගන්න ওই අකුසලය තමන් මොන වගේ මානසික මට්ටමකට මොන වගේ දුක් විඳ තත්යකට ආගෙන ආයිද කියලා උඩින් දෙයියවත් දන්නේ. දෙයියවත් දන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම හිතෙනා වුණ කියයි ඔය ඉදිරිය ගියොත් කොහෙ මොන වගේ තැනකටද යන්නේ කියලා ඒ නිසා පින්නත් යම් අරමුණකට ඇවිල්ලා ඒ අරමුණ ඔස්සේම ලෝභ දේශ මොහ ආදී වැඩෙනවා නම් මෙනෙහි කරන්න මට මාව පිළිකුල් වෙන මට්ටමකටපත් වෙන්න පුළුවන් මේ කොස්සේ යෑම. සමාජයේ මගේ දරුවන්ට මගේ අම්මා තාත්තා මගේ ස්වාමියා භාර්යාවට මාව එපා වෙන මට්ටමකට යන්න පුළුවන් මේ වරද. මේක හොඳට හිතන්න දෙන්නම්. අර වේදා විතක්ක කියන සූත්‍ර අටුවාවලේම සඳහන් කරන්නේ මහා බෝධිසත්වයන් වහන්සේට සියුම් සියුම් අක්ෂර විතරක හටගෙන තියෙනවා. සියුම් මේවා සාමාන්‍ය ඒවා උන්වහන්සේ බලලා තියෙනවා ඇයි මේ අකුසලයේ ආදීනව සහගතයි කියලා දැනගෙනත් මේවා නැවත නැවත pore බැඳ බැඳෙන්නේ ඇයි මේ? උන්වහන්සේ මානසිකාර කරලා තියෙනවා. ඇයි මේ අකුසලයේ ආදීනව සහගතයි කියලා දැනගෙනත් මේවා හටගන්නේ? උන්වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා අකුසලයේ ආදීනව සහගතයි කියලා දැනගත්තට මම ඒවා මෙනෙහි කරන වාර ගන්න අඩුයි කියලා. ඊළඟට සඳහන් වෙනවා මේ සූත්‍රයේ යම් කිසි කෙනෙක් මේ අකුසලයේ ආදීනව මානසිකාර කරගෙන මානසිකාර කරන නිරන්තරයෙන්ම වාසය කරනවා. මොකද වෙන්නේ? තේසන් පහානා අජ්ජත්තමේව චිත්තං සම්තිත්තති. ඒ අකුස ධර්ම ප්‍රහාණය වෙලා අජ්ජත්තමේව චිත්තං සම්තිත්තති. ඒ කියන්නේ අධ්‍යාත්මයේ හිත පිහිටනවා කියනවා. සම්නිසීදති. හිත මනාව තැම්පත් වෙනවා. ඒකෝදි හෝති. හිත එකඟ වෙනවා සමාධියති. හිත සමාධිගත වෙනවා. දැන් අර කාම විතරක නිසා ඇවිස්සුණාන හිත. ලෝභ ලෝභාදී අකුසල නිසා, දේසාදී අකුසල නිසා, මෝහාදී අකුසල නිසා හිත ඇවිස්සුණා. මෙයා මොකද කරන්නේ? ආදීනව මෙනෙහි කර කර වාසය කරනවා. එහෙම වාසය කරන්න වාසය කරන්න මොකද වෙන්නේ? අකුසල ධර්මයන් නිසා නොසන්සෙලා තියෙන හිත අධ්‍යාත්මයේ පිහිටනවා. අජ්ජත්මය චිත්ත සංතිත්තති. සම්නිසීදති. සම්නිසීදති කියන්නේ හිත තැම්පත් වෙනවා. නොසන්සුන් හිත තැම්පත් වෙනවා. ඊළඟට ඒකෝදි හෝති. හිත එකඟ වෙනවා. සමාධියට. හිත සමාධියට ගත වෙනවා. බලන්න එතකොට එහෙම සමාධියක් තියෙන කෙනා ආනාපාන සතිය කියත් මොකද වෙන්නේ? වේගෙන් භාවනාව තුළ ඉස්සරහට යනවා. ඒ නිසා මේ ලාභක අකුසල විතරගයන්ගේ ආදීන මෙනෙහි කිරීම කියන එක ඉතාම වැදගත්. එතකොට බලන්න දැන් පළවෙනි එකේදී අඤ්ඤ නිමිත්ත පබ්බේ පුරුදු කළා. හරියන්නේ අකුසල් දුරු වෙන්නේ නැහැ. දැන් එනවා ආදීන පබ්බේට. ඒකවත් කරලා බලමු කියලා. ඒත් හරියන්නේ නැත්තම්. ඔන්න තියෙනවා අසති පබ්බය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේසන් විතක්කාණං අසති අමනසිකාරෝ ආපජ්ජි තබ්බෝ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි යම්කිසි විතර්කයක්, ලෝභයක්, දේශයක්, මෝහයක් ඉපදුනා නම් අර මුල් විසඳුම් දෙකෙන් ඒකට බලපෑමක් එල්ල කරගන්න Tamanට හයියාවේ නැත්තම් වීර්ය ඇති උනේ නැත්තම් මොකද කරන්නේ? අසතිය මනසිකාරෝ. ඒ මනසිකාරය නොකර ඉන්න කියනවා. දැන් අපි හිතමු දැන් උන කෙනෙක්ට අතීත රසවත් සිද්ධියක් මතක් වෙනවා. තමන්ට දැනෙනවා මේ අතීත රසවත් සිද්ධිය ඔස්සේ යෑම තුළ භයානක ව්‍යසනක් වෙනවා කියලා තමන්ටම දැනෙනවා. අත්දැකීම් තියෙනවානේ. ඉතින් හොඳට දන්නවා වහින්න කලින් අර ගොරවන වගේ මේ මතක් වුණ දේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි මේ කොස්සේම යෑම තුළ ඒක ස්ත්‍රියක් මතක් කරලා වෙන්න හරි පුළුවන් පුරුෂයෙක් මතක් කරලා හරි වෙන්න පුළුවන් අතීත සිද්ධියක් මතක් කරලා හරි වෙන්න පුළුවන් හොඳට දන්නවා හිත ගැන හැමදේම හිත දන්නවනේ ඉතින් හිත දන්නෝ වහින්න කලින් අකුරු ගහන්න වගේ ආ මේ භයානක පැත්තකට ඇදෙන්නයි හදන්නේ එතකොටම සඳහන් කරන අසතියමනසිකාරෝ ඒ පැත්තට අවධානය යොමු කරන්නේ ඉක්මනට වෙන පැත්තකට අවධානය යොමු කරන්න කියනවා ඔන්න තුන්වෙනි විසඳුම හරියට සඳහන් කරනවා දැන් ගමනක් කරනකොට තරහකාරයක් වෙනවා. එක පාට වෙන පැත්තක් බලා ගන්නවා. එතකොට අර පැත්ත ගැන අවධානය නැති වෙනවනේ. අන්න ඒ වගේ. එහෙම නැත්නම් අපි හිතමු අපි ගමනක් කරනකොට තරහකාරයක් වෙනවා. ඒක බරපැ හිත ගහ ගන්නවා. හරියට ඒකට අරමුණු වෙන්නේ නැහැ වගේ යම් කිසි අරමුණකට ඇවිල්ලා අරමුණ ඔස්සේ යෑම තුන තමයි දැනෙනවා නම් මේක තුන ලොකු අකුසල પરම්පරාවක් උපදින්න පුළුවන් කියලා ඉක්මනට ඒ පැත්ත වහගත්තා වගේ තමයි වෙන පැත්තකට අවධානය යොමු කරනවා. දැන් උදාහරණයක් විදිහට අටුවාවේ තියෙනවා දැන් තිස්ස මහා විහාරයේ වැඩ වාසය කරලා තියෙනවා තිස්ස කියලා සාමිනහන්සනවා. මේ තිස්ස කියන සාමිනහන්සේට පැවිද්ද ගැන කලකිරෙනවා. ඒ කියන්නේ මේ ලෝභ විතරකයක් ඇවිල්ලා ඒ ගිහි ජීවිතේ යම් යම් කාම වස්තු ආරම්මන ආදී මතක් වෙලා ඒ ඔස්සේම මානසිකාර කර කර යෑම තුළ මේ සාමිනහන්සේට පැවිද්ද එපා වුණා. ගුරු ස්වාමීන් වහන්සේට කියලා කියන ස්වාමීනි මේ මට පැවිදි වෙන්න බෑ මට ගිහි වෙන්න ඕනේ කියලා. ඒ මහතරුන් වහන්සේ හොඳට මේ විතක්ක සංතාන සූත්‍ර ආදී ධන ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මේ ක්‍රමය තමයි පාවිච්චි කළේ. අසති යමනසිකාරය. අවධානය වෙනදකට යොමු කරන වැඩේ කළේ. ස්වාමීන් වහන්සේ කියන හරි. ඔයා ඔබ ඔබ වහන්සේට පොඩි හාමුදුරන් වහන්සේට උපරි වෙන්න ඕන නම් වෙන්න. හැබැයි මම වෙන යමක් කරන්න ඕනේ. මට මේ පරිසරය තුල වාසය කිරීම හරි අමාරුයි. මට සිතුල් පවුවට යන්න ඕනේ. සිතුල් පවුවේ මට යම් කිසි ලෙනක් තියෙනවා අන්නේ ලෙන පිරිසිදු කරන්න ඕනේ කියනවා. දැන් මේ ගෙදර යන්න හදපු ආම්දුරණ කියනවා මම වෙනුවෙන් මේ වැඩේ කරලා දීලා යන්න. මොකද්ද? සිතුල් පවුවේ මෙන්න මෙතන ලෙනක් තියෙනවා බොහෝ ලෙන් තියෙන තැන අනේ සිතුල් පවුව. මෙන්න මේ ලෙන මට පිරිසිදු කරලා දෙන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මොකද කරන්න පොඩි හඳුරා හා ස්වාමීන් මම මේ වැඩේ කළ දෙන්නම්. මට ඊට පස්සේ යන්න පුළුවන් කියන හැඟීමෙන් ස්වාමීන් වහන්සේ ලෙන් පර්වතය පිරිසිදු කරන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේගේ අතරෙදි ඔය අතරෙදි භාවනාකුත් කරන්න. දැන් ඉතින් ගෙදර යනවා කියන අදහස උනේ වැඩ කරන හාමුදුරනේ. ඉතින් මොකද කරන්නේ ලෙන සුද්ධ කරන අතරෙදි ඒක ඉතින් දවසින් සුද්ධ කරන්න බැරි එක ලෙන සුද්ධ කර කර සුද්ධ කර කර ඉන්න අතරේ ඉඩකඩ ලැබෙද්දී තේජෝ කෂණ භාවනාව පුරුදු කරනවා. ඊට පස්සේ මහතුරුන් වහන්සේ තව දවස් කීපයක් ගියාට පස්සේ කියන සංයුක්ත නිකායත් පොඩ්ඩක් බැලුවනම් යන්නේකේ සංයුක්ත නිකායත් බලනවා. දැන් බලන්න එක පැත්තකින් තේජෝ කෂණ භාවනාව කරන්න ඕන. අනිත් පැත්තෙන් සංයුක්ත නිකාය අටුවාව කියවන්න ඕන. සංයුක්ත නිකාය ග්‍රන්ථ කියවන්න ඕන අටුවත් එක්ක. ඊළඟට අනිත් පැත්තෙන් ලෙන සුද්ධ කරන්නත් ඕන. දැන් එතකොට අර අතීත කාමයන් ගැන කල්පනා කරන්න තිබ්බ ඉඩකඩ මොකද උනේ? අහුරුණා. අන්න බලන්න. අපිට ගොඩාක් වරදින්නේ ඔතනනේ. අපිට මොකක් හරි අනවශ්‍ය සංකල්පයක් ආවට පස්සේ දැන් පුටුවක් උඩ වාඩිලා ඉන්නවනම් ඔහේ ඉන්නවා. ඉන්නකොට අරයා හොඳට ඇතුළේ වැඩ කරනවා. ඇඳක හාන්සි වෙලා ඉඳි මොනවා හරි ලෝභයක් දේශයක් මෝහයක් මොකක් හරි මතක් වෙලා අරමුණු වෙන පටන් ගත්තොත් ඇඳේම ඉන්නවා. එතකොට අකුසලයට හරි හොඳයි එතකොට. හොඳට ඉන්න පුළා හරි ඉරියව් තුන හොඳට මනසිකාර කර කර. දැන් මේ ස්වාමීන් වහන්සේත් මට ගෙදර යන්න ඕනේ කියලා ඔහේ හිටිනම් මොකද වෙන්නේ? හොඳට අකුසලේ රජ වෙනවා. ස්වාමීන් වහන්සේ කලේ අසති අමනිකාරෝ ඒ පැත්ත මානසිකාර නොවන විදිහට වෙන පැති වගේ ඒකට මනස දැම්මා. දැන් සංයුක්ත නිකාය මතක් වෙනවා දැන් පර්වත ප්‍රාන්තයේ මේ ලෙන මතක් වෙනවා දැන් තේජෝ කසල භාවනාදී කරන්න ඒව මතක් වෙනවා. වස් මාස තුන අවසන් වෙද්දී මොකද වෙන්නේ? තිස්ස සාමණේරයන් වහන්සේ රහතන් වහන්සේ නමක් වෙනවා. ඒක පැත්තකින් තේජෝ කෂණ වෙනවා අනිත් පැත්තෙන් සංයුක්ත නිකායේ පරියාසි ධර්මයේ හැදෑරුණා අනිත් පැත්තෙන් මහා පුණ්‍ය කර්මයක් කරගත්තර උතුමන් වහන්සේලා ලෙන් ලෙන් කර්මාන්ත කළා ඒ මාස තුන අවසානයේ වස් කාලයක වෙලා තියෙන්නේ වස් මාස තුන අවසානයේදී තිස්ස හාමුදුරුවෝ තිස්ස සාමණේරයන් වහන්සේ රහතන් වහන්සේනම බලන්න කල්යාණ මිත්‍රයෙක් වටිනාකම අපි අපේ ජීවිතේ කල්යාණ මිත්‍ර ගොඩාක් ළඟින් ඇසුරු කරන්න ඕනේ අපිට වර්ධිනු අපිටවත් තේරෙන්නේ නැහැ අපි වල්මත් වෙනවා අපිටම තේරෙන්නේ අපි රාගයේ බැහැ ගන්නවා අපිටවත් තේරෙන්නේ අපි උපාදාන වලට අහනවා අපිවත් දන්නේ අපි ආදරයන් ආදරයන්ට පැටලෙනවා අපිවත් දන්නේ අපි විනාශ වෙනවා අපිවත් දන්නේ කල්යාණ මිත්‍රයාට හැබැයි හොඳට ඕක ගැන අවබෝධය තියෙනවා. ඇයි ඒ? කල්යාණ මිත්‍රයා භාවනා කරලා ධර්මය හදාරලා හොඳ ඥානයක් තියෙන කෙනා. එයා ඉවෙන් වගේ දැනගෙන කියනවා ඔබ මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා. කෙලින්ම අරග දුරු කරන්න කියලා කියන්නේ ඔය බැඳීම් නැති කරන්න ඕන, ඔය ආදරේ කඩන්න ඕන, ඔය එහෙම කියන්නේ එක එක කටයුතු වල යොදවන්න පුළුවන් තමයි. ඒ හැම කටයුත්තක්ම තමයි කුසලයේ ඇති වෙන කටයුත්තක්. මොකද්ද ඒ කරන්නේ? අර වැරදි පැත්තට යන මනස මේ පැත්තට ඇදලා දානවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතත් මෙහෙවන්න අපිට ඉතාලම නිවැරදි කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් සසර පිනක්මයි ඒක. මහා පිනත්තන්ට තමයි සංසාර ජීවිතේ තමන්ව වැරදි පැත්තට යනකොට හරි පැත්තට ගන්නට උපකාර කරන කලණ මිතුරන් හමු වෙන්නේ. කල්යාණ මිත්‍රන් වහන්සේලා හමු වෙන්නේ. ඉතින් මේ තිස්ස ස්වාමීන් වහන්සේට ඒ වාසනාව තිබ්බා. එදා ඒ තිස්ස ස්වාමීන් වහන්සේට ඒ ඒ ගුරු ස්වාමීන් වහන්සේ හිටියේ නැත්නම් මොකද වෙන්නේ? අදටත් මේ සංසාර අගාධයේ දැවෙමින් දැවෙමින් පිච්චෙමින් යන චරිතයක්. අර මේ ධර්මයේ පරියාප්ත ධර්මයේ හදාාරපර ගුරු ස්වාමීන් වහන්සේ මේ විතක්ක సంతානේ තුන්වෙනි ක්‍රමේ භාවිතා කරලා තමන්ගේ ගෝණය බේරගත්තා. විතරක් නෙවෙයි අරිහත්ත්වයේ පිහිටුවා. බුද්ධ කාලේ හිටපු මහදන සිටුවරට මොකද උනේ? රහත් වෙන්න තරම්ම කුසලයේ තිබ්බා. පෙරපිර තිබ්බා. අසත්පුරු ශාස්ත්‍රය නිසා හිඟන මට්ටමට වැටුණා. පාරයන මට්ටමට වැටුණා. පත් වුණා. එතකොට බලන්න මේ නුවණැති කල්යාණ මිත්‍රයා කියන්නේ නිදානයක් වගේ. ඉතින් ඊළඟ හතරවෙනි කාරණාව විතක්ක මූල ભેද පබ්දය. ඔය පළවෙනි ක්‍රමෙත් හරියන්නේ නැත්නම් දෙවෙනි ක්‍රමෙත් හරියන්නේ නැත්නම් තුන්වෙනි ක්‍රමෙත් හරියන්නේ නැත්නම් විතක්ක මූල ભેද පබ්දය කියන්නේ හේතු විමසීම කියන එක. දැන් Tamanට ඇලීමක් කනගත්තොත් ඒ ඇලීමට හේතු විමසනවා. දැන් ඔය නාතණ්හා මූලක කියලා සූත්‍රයක් තියෙනවා. පුළුවන් නම් අන්නේ සූත්‍රය හදාරන්නකෝ. ඇලීම සකස් වෙන ක්‍රමවේදය ඒ සූත්‍රේ තියෙනවා. නව තණ්හා මූලක සූත්‍රය මහා නිදාන සූත්‍රෙත් ඕක විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ තණ්හාව නිසා පරිේෂණ සිදු වෙන හැටි, පරිේෂණය නිසා ලාභ ඇති වෙන හැටි, ලාභ නිසා විනිශ්චය ඇති වෙන හැටි, විනිශ්චය නිසා චන්ද්‍රාගය ඇති වෙන හැටි, චන්ද්‍රාගය නිසා අජ්ජෝසාන කියලා කෙනෙක්ගේ හිතේ දැඩි ඇලීමක් ඇති වුණාට පස්සේ ඒ ඇලීමට මේක හේතුණා මේක හේතුණා මේක හේතුණා මේක හේතුණා මේක හේතුණා කියලා හේතු විමසිල්ලස පස්සෙන් පස්සට යන්න පුළුවන් ක්‍රමවේදයක් උගන්වනවා. අන්න ඒ විදිහට අපේ හිතේ ඕනම අකුසලයක් හටගත්තට පස්සේ හේතු විසඳනවා. ඊළඟට පින්නත්නි අභි නිග්ගන්හන පබ්බය. ඔය හතරම හරියන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේන භික්කවේ භික්ුණා දන්තේහි දන්ත මාදාය. ජිව්හාය කාලං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගං හිතබ්බං අබිනිප්පීලේ තබ්බං අபிසන්තාපේ තබ්බං දැන් පළවෙනි විසඳුම භාවිතා කළා අකුසල විතරක හටගත්තට පස්සේ ප්‍රතිවිරුද්ධ කුසලයෙන් පරාලණයට පොඩියණින් ගහන වගේ මානසිකාර කරා විසඳ ගන්න බෑ දෙවෙනි එකේදී ආදීනව මෙනෙහි කරා හරියන්නේ නැහැ තුන්වෙනි එකේදී අවධානය වෙන පැත්තකට යොමු කරන්න උත්සාහ කළා හරියන්නේ නැහැ හතරවෙනි එකේදී හේතු විමසුවා හරියන්නේම නැහැ. නැති හරි අසර නැහැ. මොනව කළත් මේක දුරු වෙන්නේ මේක ගල්ගෙඩිය වගේ ඇතුළේ ඉන්නවා. රාගය හරි දේශ හරි මොකක් හරි. දැන් සඳහන් කරනවා දන්තේහි දන්ත මාදාය යට දතට උඩු දත තබා ජීවහාය තාලං ආහච්ච දිවෙන් තල්ල පෙලාගෙන චේතසා චිත්තං අබිනිග්ගන්හිතබ්බං කුසල් සිතින් අකුසල් සිත වෙසසින් අරගනිමින් කුසල් හිතෙන් අකුසල් සිත අරගනිමින් අභි නිග්ගන් හිතබ්බන් විශේෂයෙන්ම නිග්‍රහ කරන්නේ අභි නිප්පීලේ තබ්බන් වෙසසින් පීඩා කරන්නේ අභි සංతాපේ තබ්බන් තවමින් ඒ අක්ෂරය දුරු කරන්න කියලා. ඒක මේ වගේ දෙයක්. පිරිතුන් දැක ඇති ඔය සමහර අය මේ සිනමාවල හෝ වේවා ඔය රණ්ඩු අල්ලනවා. දැන් හොඳට ගහ ගන්න. ඔය කුම්පුද අරවද කරාද කරව මේවා ඉස්සලා හොඳට ගහ ගන්න. බැරිම තැනදී මොකද වෙන්නේ? බැරිම තැනදී දෙන්න බදාගෙන ඕන්න එකිනෙක අනිත් කෙනාගේ බෙල්ල මිරිකනවා අනිත් කෙනා අනිත් කෙනාගේ බෙල්ල මිරිකනවා. ඉස්සෙල්ලා මොකද කරන්නේ? අතින් ගහනවා කකුලෙන් ගහනවා උඩ පැනලා ගහනවා එක එක විදිහට ගහනවා. අන්තිමට තේරෙන එක විදිහකටත් හරියන්නේ නැහැ. එතකොට මොකද අර මිනිස්සු හයියෙන් අල්ලගෙන බෙල්ල අල්ලලා මිරිකනවා. එහෙම ඕන තරම් මේ පිළිතුරේ සමහර වෙලාවට ටෙලි නාට්‍ය වල එහෙම බලවත් ඇති. මෙතනදී කරන්නේ එහෙම එකක්. දැන් අතින් ගහනවා පයින් ගහනවා එක එක ක්‍රම වලින් ගහනවා වගේ තමයි මේ මුල් හතර. ප්‍රතිරුද්ධ කුසල් වලින් ගහන්න හදන අකුසලයට හරියන්නේ නැහැ. ආදීනවෙන් ගහන්න හදන ඒත් හරියන්නේ නැහැ. අවදාන වෙන පැත්තක යොමු කරලා අකුසලයට පහර ගහන්න හදන ඒත් හරියන්නේ නැහැ. ඊළඟට හේතු විමසලා පහර ගහන්න හදන ඒත් හරියන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? අකුසලය කුසල හිතෙන් පද කරගෙන ඒකට ඇඟෙනු තීරයක් අරගෙන අර නික අන්තිම තුරුම්පුවනේ අර බෙල්ල මිරිකන එක. අන්න ඒ වගේ අන්තිමට දතර දත තියලා උඩුතල්ලට යට දිව තල් තද කරලා අර අකුසලය තවන්න කියනවා. එහෙම තව තව තව තව ඉන්න ඕනේ. එතකොට සඳහන් කරනවා අජත්තමේව චිත්තං සම්තිත්තති. ඒ ඒ වීරිය තුලත් එයාට උපදිනවා අධ්‍යාත්මයේ හිත බැහැ ගැනීම. සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. අන්න බලන්න මනාවේ හිත තැම්පත් වෙනවා එකඟ වෙනවා සමාධියට. ඉතින් මජ්ක්‍ධිම නිකායේ විතක්ක සංතාන සූත්‍රය කියන්නේ ඔන්න ඔය කාරණා ටික. ඉතින් ධර්ම විවරණ අදට අවසන් කරන්න වෙනවා. අද අපි සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සීහනාද වර්ගයේ තියෙන 20 වෙනි සූත්‍රය විතක්ක සංතාන සූත්‍රය. ඉතින් 21 වෙනි සූත්‍ර ධර්මය සමග හමු වෙන විදිහට අපි ආරාධනා කරමින් ධර්ම දේශනාව අවසන් කරන හැම දිනාට දරුවන් ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති